ධම්මං නාම කුරුණං නිගමෝ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේ තිතේ භික්ඛු භගවතු පච්චස්සෝ සුං භගවායේ තදවෝචේ ඒකායනෝ අයං වික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරින්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියායේ යදිදං චත්තාරෝ සතිපට්ඨානාති මහා සංඝරත්නයන් අවසරේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් 30000ක් භික්ෂු සංඝයා වහන්සේ අරහත් ඵලයේ පිහිටුවමින් තව විශාල ජනකාවකට මඟඵල නිවන්සෝ පොවමින් දේශනා කළ සීලම සරුවඥන් වහන්සේ විසින් එකලෙස පවත්වන ලද ධම්සක් පැවතුම් සූත්‍රය සමාන අවිජේත දේශනාවක් වන මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවෙන් ස්වල්ප වේලාවක ධර්මානුශාසනයක් පිණිසයි මේ මාත්‍රකාව. පින්නතුනි ධර්ම ශ්‍රවණේ කිරීම නිවනට පිවිසීමේ දොරටුවක්. අපේ සරුවඥන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා නිවනට ඇතුල් වීමේ පිවිසීමේ දොරටු පහක්. ඒ මේ දොරටු පහ හඳුන්වනවා විමුක්තායතන සීරස කියලා. විමුක්ති කියන්නේ නිර්වාණය. ආයතන කියන්නේ ඊට පිවිසෙන කාරණේ හේතුව. ශීර්ෂය කියන්නේ ඊට මාත්‍රිකාව හේවත් මෙතන දොරටු හැටියට අපි හඳුන්වනවා. නිවනට පිවිසීම සඳහා දොරටු පහක් තියෙනවා. පළමුවෙනි කාරණය ධර්ම ශ්‍රවණය. දෙවෙනි කාරණය ධර්ම දේශනය. තුන්වෙනි කාරණය ධර්ම සම්මර්ෂණය. එවාගෙම හතරවෙනි කාරණය භාවනාව. එවාගෙම තවත් තුන්වෙනි තැනට ආව ධර්ම සත්‍යයනාව. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සත්‍යයනේ, ධර්ම මනසිකාරය සහ භාවනාව. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශන ආදී නිවන් දොරට වන්නේ පස්වෙනි කියන ලද භාවනාවක් වැඩෙනසේ බණ ඇසීමෙන් බණ දැසීමෙන් බණ සජ්ජායනා කිරීමෙන් සහ බණ සම්මර්ෂණය කිරීමෙන් සර්වඥන් වහන්සේ දේශනා කරනවා ධර්ම ශ්‍රවණය කරන්නේ මෙහෙමයි කියලා. අට්ඨේකත්වා මනසිකත්වා සම්බන් චේතසෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති මෙන්න බණ අහන්නේ ඇති අට්ඨේකත්වා කියන්නේ කල්ප කෝටි සත සහස්‍ර ගණනාවකින්වත් අහන්න නොලැබෙන දෙවමිනි සැප පමණක් නොව සතර මඟ ඵල පිළිවෙලින් අමාමහ නිවන් සැප ගෙන දෙන මේ උතුම් බුදුබණ පදයමට අත්‍යවශ්‍යයි මං අහන්න ඕනේ. ගැස්සෙන් තෙමිතෙමි අවුෙන් වේලි වේලි කුසගින්නේ තවි තවි පිපාසෙන් තවි තවි නමුත් යොදුන් ගණන් හරි ගිහිල්ලා බණ අහන්නට ඕන මේකට අවශ්‍යයි. මේ බණ පදයක් ඇහිීමෙන් ලැබෙන කුසලයේ කල්ප කෝටි ගණන් සසර කෙටි කරලා අමා මහ නිවන් සුව ගෙන දෙනවා නේද කියලා බණ ඇසීමේ කුසල ඡන්දය හේතුවාගෙන බණ ඇසීමයි අට්ඨේකත්වා ධම්මං සුණාති. මානසිකත්වා ධම්මං සුණාති කිව්වේ දේශනා කරන දහම් පදයක් දහම් පදයක් ගානේ සිතින් මෙනෙහි කරනවා. සිතින් මෙනෙහි කරන මුල මුල පදේ මැද පදේ අග පදේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මේ බණ ඇසීම මනසිකත්වා සම්බන් චේතසෝ සමන්නාහරිත්වා කිව්වේ බිනක්වත් අපතේ යා නොදී එක වචනයක්වත් අමතක වෙන්නේ නොදී කලයකට භාජනයකට වතුර පුරවන්න වගේ තමන්ගේ මනසට මේ දහම් පද ඇතුළත් කරගනිමින් පනසනවා කෝයත සෝතෝ ධම්මං සුනාති කියන්නේ වටපිට බලන්නේ නැතුව උඩබිම බලන්නේ නැතුව අත්පායා මෙහා හරවන්නේ නැතුව බුලත් හපමින් ඉන්නේ නැතුව දුම්බමින් ඉන්නේ නැතුව කතා බහ කරමින් ඉන්නේ නැතුව සමාධිගත වූවාක් මෙන් දසවන් යොමු කරගෙන බණ ඇසීම මේ විදිහට බණ අහනවා නම් ඒ පින්නතුනට ඒ බණ ඇසීම ඒක හඳුන්වනවා මහා පඤ්ඤෝ කියලා බණ ඇසීමේ ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි යටි කුරු කරපු කලයකට වතුර වක් කරනවා නම් බිඳුවක්වත් කලයට එකතු වෙන්නේ නැතුව වාගේ ඇතන් අය බණ අන වෙලාවේ වටපිට බලනවා උඩ බිම බලනවා වෙන වෙන දේවල් කල්පනා කරනවා බිනක්වත් හිතේ රැඳෙන්නේ නැහැ. ඒකට කියනවා අවකොජ්ජ පඤ්ඤෝ කියලා. යටි කුරු කරපු නෝනැත්තෝ ඊළඟට තියෙන උච්ඡංග පඤ්ඤය කියලා තව වචනයක්. සමහර කෙනෙක් මෙම වාඩි වෙලා ඔඩොක්කුවේ නොයෙක් නොයෙක් කැවිලි පෙවිලි පළතුරු තියාගෙන කකා ඉඳලා නැගිටිනවා. නැගිටිනකොට අර අමතක ලොක්කොම දඩස් ගාලා බිම වැටෙනවා. ඒ නැත්තම් ඒ වගේ තමයි සමහර කෙනෙක් බනහන හොඳට. බනහනහනහන එකක්වත් හිතේ තියාගන්න නැතෝ ඇවිදලා යනවා. අය මතකක් නෑ මුල මොනවද මැද මොනවද අග මොනවද කීවේ මොනවද මාත්‍රිකා මොනවද දන්නේ නෑ. ඒ දෙන්නම අවාසනාවන්තයෝ. ඊළඟට තියෙනවා පුතුපඤ්ඤෝ කියලා. මහා පඤ්ඤෝ කියෙත් ඒකමයි. ඒ කියන්නේ බණක් දේශනා කරන වෙලාවේ අර වගේ මට කල්ප කෝටි ගානකින්වත් අහන්න නොලැබෙන මේ බුදු බණ පදයේ මොනතරම් දුෂ්කරතාවෙන් හරි අහන්න ඕනි කියලා කුසල ඡන්දයෙන් අහගෙන ඉන්නවා. අහනාන දහම් පදේ හිතට ඇතුළත් කරගන්නවා. හිතේ දරා ගන්නවා. මුලැඳාග හොඳින් මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරමින් බණාමින් ඉන්නේ කෙනා යනකොටත් බණහලා යනකොටත් ඒවා හිතින් මෙනෙහි කරනවා. ගෙදර ගිහිල්ලත් මෙනෙහි කරනවා. නැවත නැවතත් මෙනෙහි කරනවා. හිතින් කියවනවා. අනිත් අයටත් එක්ක සාකච්ඡා කරනවා. අමතක වෙන්න දෙන්නේ නැහැ. අන්න එහෙම ඇත්තෝ තමයි නියම විදියට ධර්මයෙන් ප්‍රයෝජන ගන්නේ. ඒ මැත්තෝ බණ අහනකොට සමහර විට හේතු සම්පත් තිබුණා නම් දසුම් කෙලවරදී සෝවාන් ආදී මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කරගන්න සමර්ථ වෙනවා. පින්නතුනි බුද්ධ කාලේ හිටියානේද බණ ඇසූ පමණින් මඟඵල නිවන් ලබාගත් අප්‍රමාණ ජනකාවක් කොච්චරද කියනවනම් සූවිසි අසංකේය නවකෝටි 60 ලක්ෂයක් දෙනවා. සූවිසි අසංකයෙන් නව කෝටි 60 ලක්ෂයක් දෙන මගපල නිවන් ලැබුවේ බණහලා. හේතු බණහවේ භාවනාවක් කරන හැටියටයි. සමාත තිරිසංගත සත්වෝ පවා බණහලා ඒ ආත්මින් පසුව සුගතියක ඉපදෙලා මගපල නිවන් ලබාගත් ප්‍රවෘත්තිමේ පින්නතුන් අහල ඇති. මන්දෝක දී පුත්‍රයා ගැන අහල ඇති. නෝපැතියෙක් ගැන විස්තර අහල ඇති. ඒ වගේම කිරිවවුල 500ක් ගැන විස්තර අහලා ඇති. මේ වාගේ ත්‍රිසංගත සතුන්ද පවා බණට සමන් දීගෙන සිටීමේදී අපමණ කුසල්සිත පහළ වෙනවා ත්‍රි හේතුක කුසල්හිත් පවා පහළ වෙනවා. සමාද දහම්පද පාලි පාඨ කියන උට අනේ මේවා අපට තේරෙන්නේ නැහැ අපට ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ කියලා හිතන් දෙපා. අර ත්‍රිසං සතුන් දුණත් ඒ බණ පදයේ සමන් දීගෙන ඉඳීමේදී ඥාන සම්ප්‍රයුක්ත කුසල්සිත පහළ වුණා. ඒ කොහොමද? යම් කිසි දහම් පදයක් තේරුම් ගන්න ක්‍රම හතරක් තියෙනවා. ඒකට කියනවා අර්ථඥානය, ධර්මඥානය, නිරුක්ති ඥානය, ප්‍රතිභානඥානය කියලා. යම් කිසි කෙනෙකු දහම් පදයක් කියවෙනකොට අනේ සාදු සාදු මේ කියවෙන්නේ උතුම් උතුම් දෙයක්, වාසනාවන්ත දෙයක්, දුර්ලභ දෙයක් ඇසුවොත් ලෝයේ ලෝතුරා සුවගෙන දෙන දෙයක් කියලා හිතාගෙන පැහැදීමෙන් අහනකොට අන්න ධර්මය ආරමුණු කරගෙන ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. පදේ තේරුම් ගන්නේ නැහැ. සමහර විට පදේ තේරුම් ගන්නවා. තේරුම් ගන්නකොට අර්ථය ආරමුණු කරගෙන සිත ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. තවත් සමහර කෙනෙක් ඒකේ ව්‍යාකරණය දන්නවා දහම් පදේ. ව්‍යාකරණයක් දැනගෙන අහනකොට නිරුක්ති වශයෙන් දිහිත ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. තවත් සමහර කෙනෙකුට අර්ථයයි ධර්මයයි නිරුක්තියයි තුනම වැටහෙනවා. ඒ අත්න්න ප්‍රතිභාන වශයෙන් මේත ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. එනිසා මේ බුදුබණ පද අහන්න ඕන. මේවා ගරන්න ඕන, කියවන්න ඕන, මෙනෙහි කරන්නට ඕන. නොතේරුණත් මේවා උතුම් දේ බව පිළිගෙන ඥාන සම්පන්නව භාවිතා කරන්නට ඕනේ. ඒ විදිහට ධර්ම ශ්‍රවණී කිරීම ධර්මයේ දරා ගැනීම ඒකාන්තයෙන්ම මඟඵල නිවන් සෝ පිණිස හේතු වෙන බැවින් මේක කියනවා නිවන් දොරටුවක් කියලා විමුක්තායතන ශීර්ෂයක් කියලා. ඊළඟට ධර්ම දේශකයන් වහන්සේ කියන්නේ නිවන් දොරටුවකට ඇතුල් වෙන වෙලාවක්. දේශකයන් වහන්සේට තියෙනවා ශේකියා ශික්ෂාපද 16ක් මතක තබා ගන්නද. ශේකියා ශික්ෂාපද 16ක් මතක තබාගෙන එහි පිහිටාගෙන අදිෂ්ඨාන පාක්ෂිතේ දරාගෙන ධර්ම දේශනා කරන්ට ඕනේ කර්මස්ථාන ශීර්ෂයෙන් මේ මා දේශනා කරන දේශනාවදී මගේ හිතේ ලෝභ දෝෂ මෝහ උපක්ලේශ යටපත් වෙත්වා අලෝභ දෝෂ මෝහ කුසල මූල පහළ වෙත්වා මේ දේශනාව පැවැත්වීමේදී අනුපිළිවෙලින්ද හේතු කර්ම සහිතවද කරුණා මෛත්‍රී පෙරට කොටගෙනද ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂා නොකටගෙනද අනුන් නොතලා තමන් නොතලා දේශනා කරන්නෙමි කියන අදිෂ්ඨානීත්‍ය දරාගෙන මේ දේශනාව තුළින් මගේ సంతානේ සතිපට්ඨාන හතර වැඩෙත්වා සම්‍යක් ප්‍රදාන හතර වැඩෙත්වා ඉරිදීපාද හතර වැඩෙත්වා ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙත්වා බල ධර්ම පහ වැඩෙත්වා බොජ්ජංග ධර්මාත වැඩෙත්වා ආර්ය අෂ්ටායක මාර්ගයේ වැඩෙත්වා මෙමඟින් මගේ సంతානේ සීල විසුද්ධියේ පටන් සප්ත විසුද්ධි මාර්ගයේ මුදුන්පත් වී මට අසවල් බෝධි ඥානින් කෙලෙසුන් නැසා මඟඵල නිවන් සුව ලබන්නට මේ ධර්ම දාන ආනිසංසේ හේතු වේවා කියලා නිස්සරණ අධ්‍යාසයෙන් දේශනා කරන්නට ඕනේ බණාන පින්නතුන් වෙත මලා මෛත්‍රියෙන් යුක්ත වෙන්නට ඕනේ. මේ බණාසන පින්වා සෑම දිනාගේ සිත් සතන් වල ලෝභ දෝෂ මෝහ යටපත් වෙත්වා, අලෝභ දෝෂ මෝහ කුසල මූල පහළ වෙත්වා. සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සිතින් සාවධානව ධම්ම සත්වා. මේ දහම් ඇසීමෙන් දුකටපත් වූ දුකෙන් මිදෙත්වා බයටපත් වූ බයෙන් මිදෙත්වා ශෝකයටපත් වූ ශෝකයෙන් මිදෙත්වා නොමඟ යන්නෝ සුමඟට හැරෙත්වා ධර්මිෂ්ඨෝ ධර්මිෂ්ඨ වේත්වා අබෞද්ධෝ බෞද්ධ වේත්වා මිසදිටෝ සමුදුට වේත්වා සද්ධාව නැත්තෝ සද්ධාවන්ත වේත්වා සීලයක් නැත්තෝ සීලවන්ත වේත්වා සුතයක් නැත්තෝ සුතවන්ත වේත්වා ත්‍යාගයක් නැත්තෝ ත්‍යාගවන්ත වේත්වා භාවනාමේ ප්‍රඥාව නැත්තෝ භාවනා ප්‍රඥාව ලබත්වා සමාද වූ අප්‍රමාද වේත්වා අසමගී වූ සමගී වේත්වා රෝගාතුර වූ නිරෝග වේත්වා සියලු දෙනාගේ සතර සතිපට්ඨාන ආදී සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් දුනි තුනු වේ මෙලව ජයගෙන පරලව ජයගෙන සතර ජයගෙන කෙලසොන් ජයගෙන ආත්මේ ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිමි සනසේ වදාළ අමා මහ නිවන් සුව ලබත්වා කෙන මෛත්‍රියෙන් දේශනා කරන්නට ඕනේ එම දේශකයන් වහන්සේට එම දේශනේ මාර්ගඵල නිවන් සෝපනස හේතු වන බැවින් දේශනාව නිවන් දොරටුවක් වෙනවා. පින්තුන් ආල ඇති බොහෝම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රහතන් වහන්සේ නමක් වන මලියදේව මහා රහතන් වහන්සේ තමන්ම ධර්ම දේශනා කරමින් දෙසුම් කෙළවරදී තමන් වහන්සේද මහා රහත් භාවයට පත් වී වදාළා. කේමක කියන ස්වාමින් වහන්සේ බුද්ධ කාලයේ 69ක් ස්වාමින් වහන්සේ දහමක් දේශමින් තමන් වහන්සේද ඒ 69ද දෙසුම් කෙළවරදී මහා රහත් භාවයට පත් වී වදාලා. මේ නිසා ධර්ම දේශනය මඟපල නිවන් සෝගෙන දෙන නිවන් දොරටුවක්. එවාගේම ධර්ම සත්‍යයනාවක් ධර්ම මානසිකාරියක් භාවනාවත් ওই විදිහට නිවන් දොරට වෙන බැවින් අපි දෙපාර්ශවයේ දැන් මේ වෙලාවේ මේ ගල් තලාවේ සමාත අවරස්මී පැවිතනේ නමුත් මේ අදහම් ප්‍රදේශ සවන් දීමේදී භාවනාමේ කුසලයක් වැඩේවා එමගින් සෑම දිනාට මෙලොව වශයෙන් ඇති යහපත් ප්‍රාර්ථනා සඵල වේවා පරලෝ වශයෙන් සුගති සම්ප්‍රසිද්ධ වේවා සසර කෙටි කරගෙන සසර තරණය කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් බණ ටිකම විශේෂයෙන් අද මේ දේශනයේ ප්‍රධාන අරමුණු වන්නේ වසර 17කට පෙර අපවත් ඒ වදාළ මහා ගලයාය විහාරස්ථානාධිපති වැඩ සිටි අතිපූජනීය බෝධිසත්ව ගුණෝපේත මාව සුමේද ස්වාමීන් වහන්සේට ප්‍රාපදාන වශයෙන් පින් අනුමෝදන් කරවීම ප්‍රධාන අරමුණ තමන බැවින් දේවාරාධනය කළා සමාන වේ මාහිමියන් වහන්සේද මේ දහම් පදයේ සවන් දෙන සේක්වා මේ දහම් පද දෙසීමෙන් ඇසීමෙන් දෙපාර්ශ්වේ රැස් කරගන්න කුසල සම්භාරය අනුමෝදන් ව මතු ලෝතුරා බුදු බව ලබත්වා කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරමු ඒ වගේම මේ ස්ථානයේ මේ අස්සගිරි පවුව අස්සගිරි පවුව සුමේද ආරණ්‍ය සේනාසනේ පටන් වෙන අවුරුදු 5ක් පමණ කාලය තුල තාම වැදගත් පින්කම් පෙළ සිද්ධ වෙමින් පවතිනවා. එහි නිර්මාතෘවර පූජ්‍ය වලස්සවේ මහින්ද ස්වාමීන් වහන්සේ ප්‍රදාන මේ සංඝ පිරිසට ආ මෙහි සම්බන්ධ දායක කාර්කාදී පින්වත් සෑම දෙනාට මෙම ඓතිහාසික පුණ්‍ය භූමියේ ඉදිරි කාලයේදී තව තව දියුණුවෙන් දියුණුවටපත් වී දෙවියන් සෑත ලෝකයාට අමා මහ නිවන් සුව බෙදා දෙන උතුම් පුණ්‍ය ක්ෂේත්‍රයක් බවට පත් වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. එවාගෙම මේ කාලයේ සඳහන් වූවා බුද්ධ ජයන්ති වර්ෂයක් 2550 ආරම්භ වෙච්ච වර්ෂයක්. මේ වර්ෂයේ පුරාම සිද්ධ කරගන්නා වූ අසීමිත කුසල ධර්මයන්ගේ ශක්තිය ඒ කාන්තේම ගෞතම සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් මුළුල්ලේ නිර්මලව පැවතීගෙන ඥාන විඥා මාර්ගඵලාභීන්ද පහළමේ සම්මා සම්බුද්ධ ශාසනයේ බබලීමටපත් වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. එවාගේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ ධර්ම පින්නතුනට ඊට සම්බන්ධ වෙන හැම දෙනාටම මේ දහම් පදයක් ගානේම තම තමාගේ సంతානවල බෝධිපාක්ෂික ධර්මයන් දියුණු තුණු වී සපිරිවරින් ප්‍රතු බෝධි ඥානවලින් ලෝකෝත්තර නිර්වාණාදි ගමනේ දක්වාම යා ගන්නට වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව මේ දහම් ප්‍රදේශ සවන් දෙමු. මාත්‍රකාකල දේශනේ ගාම්භීර වූ දීර්ඝ දේශනාවක් දීඝනිකායේද දීර්ඝ වශයෙන් මේ සූත්‍රයේ සඳහන් වෙනවා මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්ත නමින්ම සූත්‍ර රාශියක් සඳහන් වෙනවා පරිසම්බිදා මග්ගපාළියේ සතිපට්ඨාන කතා නමින් විශේෂ දේශනා පෙළක් සඳහන් වෙනවා එවාගෙම පිටකත්‍රයේ මේ සතිපට්ඨාන භාවනාව සවිස්තරව දැක්වෙනවා ඒ දේශනාවන් සම්පෙන්දනයේ කොට දැන් අපි මේ මොහොතේදී ස්වල්ප ප්‍රමාණයකින් මේ භාවනා ක්‍රම ගැන සාකච්ඡාවක් ඉදිරිපත් කරනවා. මාත්‍රුකා කළ පාඨයේ තේරුම මෙහිමයි. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා කියන පාඨේ නිදාන පාඨයයි. මේ අනදමාහිමියන් වහන්සේ විසින් ධම්සභා මණ්ඩපයේදී පළවෙනි ධර්ම සංගායනාව ඉදිරිපත් කළා වූ ඉතිහාසයයි. මා විසින් මේ සූත්‍රයේ මෙසේ අසන ලදී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක්තරා ධර්මදේශනා සමයකදී චාරිකා ගමනකින් කුරුරට කම්මාස ධම නියංගමට වැඩියා. එහිදී භික්ෂු සංඝයා වහන්සේ ආමතලා මෙහෙම දේශනා කළා. භික්ෂු සංඝයා වහන්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා බොහොම ගෞරවයෙන් ඒ ධර්මයේ ශ්‍රවණ ශ්‍රවණය කළා. සාරුවක්යන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් මේ සතර සතිපට්ඨාන ධර්ම කෙනෙක් වේ නම් ඒ සතර සතිපට්ඨාන ධර්මයේ සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස ඒකායන මාර්ගයක් වෙනවා. ශෝක පරිදේව ඉක්මවා යාම පිණිස ඒකායන මාර්ගයක් වෙනවා. දුක්ඛ දෝමනස ඉක්මවා යාමට ඒකායන මාර්ගයක් වෙනවා. සතර මාර්ගඥාන ප්‍රතිලාභේ කර ගැනීමට පූර්ව භාග නම් වූ ඒකායන මාර්ගයක් වෙනවා. අනුත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට ඒකායන මාර්ගයක් වෙනවා කියන එකයි මේ සූත්‍ර පාඨයේ කෙටිම කෙටි තේරුම. දැන් අපි සලකා බලමු මේ නිදාන කතාවේ සඳහන් වෙනවා කුරුරට කම්මාස ධම්ම නියංගමේදී මේ දේශනා කළ බව. කුරුරට කියන්නේ ජම්බුද්දීපේ උතුරේ පිහිටි ප්‍රදේශයක්. අද කාලේ හඳුන්වනවා නවදිල්ලිය කියලා. මේ කුරුරට කියන නම ඇතුනේ විශේෂ හේතුවකින්. ඒ කියන්නේ මේ ආදි කල්පයෙහි මුලින්ම සක්විති රජවරු පහළ වුණා. එයින් පළවෙනි ශක්තිති රජතුමා මහා මන්දාතු. මහා මන්දාතු රජතුමා චක්‍රරාත්‍ය ආනුභාවයෙන් පූර්ව විදේහය අපර ගෝයායනය උතුරු කුරු දිවයන ජම්බුද්දීපයේ මේ සතර මහා දීපයේ සිසාරා ඇවිද්දා. ඒ ඒ දූපත් වලට වැඩම කරවලා මහා දූප වලට වැඩම කරවලා ඒ ඒ ප්‍රදේශවල රාජ්‍ය කරන්නන් රාජ්‍ය කරන ඇති උපදේශ දීලා පංචශීලයේ සමාදන් කරවලා සිය රටට ආපහු ආවා. ඒ එනකොට මාදීප තුනකින් සෙනඟ එකතු වුණා මේ ජම්බුද්දීපේට එන්නේ. එයින් පූර්ව විදේහ දේශෙන් ආපු පිරිස පිරිස වෙනුවෙන් ජම්බුද්දීපේ විදේහ රට වෙන් කළ දුන්නා. අපර ගෝයායනින් ආ පිරිසට ජම්බුද්දීපේ අපරාන්ත රට වෙන් කර දුන්නා. උතුරු කුරු දිවයිනෙන් ආ පිරිසට කුරු රට කියලා නමින් ජනපදයක් වෙන් කළා දුන්නා. මෙන්න මේ නිසා තමයි ඒ ප්‍රදේශයේ නමින් හැඳින්වෙන්නේ. පූර්ව විදේහ කියන මහා දීපෙන් ආපු පිළිසෙට විදේහ රට අපර ගෝයාණින් ආපු අයට අපරන්ත රට උතුරු කුරු දිවයිනින් ආපු අයට කුරු රට මේ කුරු රට තියෙනවා බොහෝ නියංගම් නියංගම් කියන්නේ ගම් ගොඩවල් රාශියක් එකතු වෙච්ච එක්තරා මේ ප්‍රධාන ගමක් නියංගම කියන්නේ නියාමක ගම කියන එකනේ නියාමක කියන්නේ ප්‍රධාන ගමක් එයින් ප්‍රධාන ගමක් තිබුණා කම්මාස ධම්ම කියලා. මේ කම්මාස ධම්ම කියලා මේට නම ඇතුණේමක් නිසාද? මේ කම්මාස ධම්ම කියන්නේ ඓතිහාසික සිද්ධියක තේරුමක්. ඒ කියන්නේ අපේ මහා බෝසතාණන් වහන්සේ මහා සුතසෝම කාලයේදී පෝරිසාගයා දමනය කළ තැන. පෝරිසාගයා කියලා මිනිමස් කන මිනිසෙක් හිටියා. ඒ කියන්නේ එවකපීතිය රජදරුවන් 100 දෙන්නගෙන් අග රජතුමා තමයි අන්තිමේ පෝරිසාදියෙකුනේ බ්‍රහ්මදත්ත රජුරු. ඔහු වනාන්තරයේ යක්ෂයෙක් වගේ ජීවත් වෙනකොට බිලි පූජාවක් කරන්න රජවරු 101 දෙනෙක් ගෙනාවා. එයින් මේ මහා සුතසෝම රජුරු මොහුව দমনය කළා. দমনය කළා පංචශීලයේ පිළිතුවල මස් කෑමෙන් වළක්වලා සතුන් මරීමෙන් වළක්වලා අයම රාජ්‍යයටපත් කෙරෙව්වා. අන්නේ පොඩිසාදයාට කම්මාස කියලා නමක් තිබුණා. මොකද ඔහුගේ පයේ කිහිදි උලක් ඇවිල්ලා ලොකු කැලලක් තිබුණා. ඒ කැලල තමයි මේ කම්මාස කියන්නේ. ඒ කැලල තියෙන පාවයේ ඇති බැගින් ඔහුට කියනවා කම්මාස කියලා. ඒ කම්මාස නම් වූ පොරිසාදයා দমনය කළ නිසා එතෙන්දි කියනවා කම්මාස ධම්ම නියංගම කියලා. මේකයි එහි එක තේරුම. තවත් තේරුමක් තේනවා ජාත්දේශ ජාතකයේ සඳහන් වෙනවා අලියන සත්තු කුමාරයන් වහන්සේ විසින් චෝල පොරිසාභ්‍යා දමනය කළ ස්ථානි කියලා. එහෙමත් කියනවා. තවත් තේරුමක් කියනවා ඈත අතීතයේ ඒ කුරු රට කියන ප්‍රදේශයේ තිබුණ කුරු ධර්ම කියලා ප්‍රතිපදාවක්. ඒ කියන්නේ නියත පංචශීලයේ ආරක්ෂා කරනවා. හේතුව මේ කුරුණාට කියන කුරු මේ මහාද්වීපයේ කුරුණාට මහාද්වීපයේ සියල්ලෝම නියත පංචශීලයේ රකින්න බැවින් ඒ රටෙන් ආපු පිරිස මේ ජම්බුද්වීපයේ කුරුණාට නියත පංචශීලයේ රකින්න හිටියා. ඒ හැත්තන්ගේ පංචශීලයේ සුළු සුළු වශයෙන් කිලුටු වෙච්ච කාරණා එළඹුණා. ඒ සුළු සුළු වශයෙන් පංචශීලයේ කිලුටු වෙච්ච නිසා ඒ ප්‍රතිපදා ධර්මයේ කැලලක් වුණා කියන තේරුමින් කම්මාස ධම්ම කියලා කියනවා. ඒ තේරුම් තුන අනුව ඒ ජනපදයේතේ කම්මාස ධම්ම නියම් ගම කියලා ඇති වුණා. එහිදී සරුවක්ඥන් වහන්සේ බොහෝ වාරයක් ගැඹුරු ධර්ම දේශනා කළා තියෙනවා. ගැඹුරු ධර්ම දේශනා කරන්න හේතුව ඒ ප්‍රදේශ වාසී ජනතා බොහොම බුද්ධිමන්තයි. හේතුව ඒ ප්‍රදේශයේ හොඳට ඍතු සත්‍රාය භෝජන සත්‍රාය තියෙනවා. එනිසා මිනිසෝ නිරෝගී. නිරෝගී නිසා ඥාන සම්පන්නයි. ගැඹුරු ධර්මයන් ආબોධ කරගන්න දක්ෂයි. එනිසා බොහෝ වාරයක් මේ සතිපට්ඨාන සූත්‍රයත් තවත් ගැඹුරු සූත්‍ර දේශනා රසකොත් එහිදී දේශනා කරලා තියෙනවා. ඒ රටේ එපමණක් නෙමෙයි ලොකු කොඩා සීලම දෙනා නිතර නිතර සතිපට්ඨාන වඩන්න පුරුදු වෙලා හිටියා. ඒ නිසා සතිපට්ඨාන භාවනාව නැවත නැවත දේශනා කරලා තියෙනවා. කොච්චරද කියනවා නම් ගෙවල් වල වැඩ කරන වැඩිහිටියන් විතරක් නෙමෙයි දැසිදස් කම්කරුවන් පවා මේ සතිපට්ඨාන භාවනා පුරුදු කරලා තියෙනවා. වතුර ගේන්න යන මේ කල 16. ඒ කියන්නේ කල ගෙඩි අරගෙන වතුර ගේන්න යන 16 ළමයි පවා නිකන් යන්නේ පියවරක් ගානේ භාවනා කරමින් යන්නේ. වතුරේ පෙරන්නේ භාවනාවෙන්, ගේන්නේ භාවනාවෙන් කවුරු හරි සම්මුඛ වුණොත් අහනවා අම්මේ මොනවද කරන භාවනාවක්? මොනවද කරන භාවනාව? අනේ මන් දන්නේ නැහැ කිව්වහම ආවාද කරනයි මෙච්චර උතුම් බුද්ධෝත්පාද කාලයක භාවනාවක්ම හිතුව හිස්ව ජීවත් වෙන්නේ මෙන්න මේ භාවනා කරන්න කියලා කියලා දෙනවා. කවුරු හරි කිව්වොත් මම මෙහෙම භාවනා කරනවා කියලා සාදු සාදු මේ ජීවිතේ වාසනාවන්තයි ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් තමයි ලෝතුරා බුදුරජාන් වහන්සේ බුදු වුණේ. එනිසා භාවනාව දියුණු කරගන්න කියලා බොහොම කරුණාවෙන් කතා කරා. අල්ලාප සල්ලාප කතා මොකුත් නැහැ. මේ තරමට ඒ රටේ දැසිදස් කම්කරුවන් පවා සතිපට්ඨාන වඩන්න පුරුදු වී සිටියා. යටත් ප්‍රදේශයෙන් කුරුල්ලන්න පවා පුරුදු කරනවා. එක දවසක් සිදු වීමක් වුණ මෙහෙණින් වහන්සේලා ඉන්න ආශ්‍රමයක් සමීපයේ හිටියා නළුවේ. ඒ කියන්නේ ගමින් ගම මේ කුරුල්ලන් ඒ කියන්නේ සැලලිහිනියන්, ගිරවුන්, කිලවුන් වැනි සතුන් පුරුදු කළ නටවමින් ජීවත් වෙන නළුවේ. කොහොම යන ඉස්සරහා තැනකදී සිල්මෑණි මේ මෙහෙණින් වහන්සේලාගේ ආශ්‍රමයේ සමීපයේදී එක්තරා ගිරා පැටවෙක් නැවත ගෙනියන් දාමතක වුණා. මේ ගිරා පැටවා ඒ ආශ්‍රමයට ඇතුළේ ලැඳිලා තියෙනවා. ගිරා පැටියා වචන කතා කරන්න හොඳට පුළුවන්. ඒක නිසා මේ ගිරා පැටවාට මෙහෙණින් වහන්සේලා නමක් තියුවා. බුද්ධ රක්කිත කියලා. එක දවසක් මෙහෙණින් වහන්සේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ මේ බුද්ධ රාක්‍ෂිත ළඟට කතා කළා කිව්වා බුද්ධ රාක්‍ෂිත අපි පැවිද්දෝ අප අතර ඉන්නවා නම් භාවනාවක් කරන්න ඕනේ. නිකරුණේ කල් ගෙවන්න එපා. ඔබට ගැඹුරු භාවනාවක් බෑනේ. ඔබ හිතන්නේ ඔබේ ශාරීරිය, අපේ ශාරීරිය, සියලු සතුන්ගේ ශාරීරිය ඇටසැකිල්ලක් කියලා. ඇටසැකිල්ලක්. ඒ නිසා අට්ටි අට්ටි අට්ටි කියන එක කිය කියා ඉඳයි කිව්වා. හැම වෙලාවෙම ඒ අට්ටි කියන එක මෙනෙහි කරන්න කිව්වා. මේක සතිපට්ඨාන භාවනාවක්. කායානුපස්සනාවක්. දැන් මේ ගිරාපැටියා මේක පාඩම් කරගත්තා. හැම වෙලාවෙම නිතරම කියන්නේ අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා. කොහොම සෑහෙන කලක් ගියා. එක දවසක් තොරණක් අගමේ ගිරාපැටියා අවුව තපෙමින් ඉන්නකොට සකුණග්නී කියන උකුස්සෙක් දැහක් ඇවිල්ලා දැහගත්තා මේ ගිරාපැට වගේ නියන්නේ. සාමණේරයන් වහන්සේලා දැකලා වහාම අත්කොලසම් ගහලා මේ උකුස්සාගෙන් බේරගත්තා. ගේ රගන වතුර පොවලා සාතු කරලා ගිරා පැටියාගෙන් එනවා බුද්ධ රාක්කේත මොකද හිතුනේ මේ ගිර කුකුසලාගෙන යනකොට ආර්යාවෙනි මට හිතුණා ඇටසැකිල්ලක් විහිං ඇටසැකිල්ලක් දහගෙන යනවා කොතන හරි මේ ඇටසැකිල්ල විසිරී යනවා කියලා මං හිතුවා සාදු සාදු බුද්ධ රාක්කේත ඔබට මේ ජීවිතයේ මඟඵල නිවන් නොලැබුණත් මතු භවයකදී මඟඵල නිවන් ලබන්න මේක නැති ඕක වඩන්නයි කිව්වා ඔය ගිරා පැටියා ඉතින් සුගතියකට ගියා නැවත අපේ ලංකාවේ බුදු සසුනේ පිහිටියාට පස්සේ අනුරාධපුරයේ උපන්න මනුෂ්‍ය ජීවිතයක කුඩා කාලයේම පැවිදි වුණා මිහින් කලාවේ මහා තිස්ස කියලා නම ඇතුණ බොහොම ලස්සන රූප ශරීරයේ රූප ස්වභාව රූපාලංකරුණාසේ තරුණ වයසේදී පවා පින්දපාතේ වඩිනවා කුඩා කාල පටන් පින්දපාත වඩන අනුරාධපුරයේට මේ වඩින්නේ පියවරක් ගානේ අට්ඨික භාවනාවේ අත්ති මෙනෙහි කරමින් එක දවසක් එහෙම එනකොට උදෑසනම අනුරාධපුරයේ කුලගේක තරුණ කුලකාන්තාවක් ස්වාමියා එක්ක අඬදබර වෙලා තනියම සරුවාභරණයෙන් සැරසිලා මව්පියන්ගේ ගෙදරට යනවා. යනකොට මේ ස්වාමීන් වහන්සේ ඉස්සරහටම හම්බ වුණා තනියෙන්. ස්වාමීන් වහන්සේ බොහොම දැකුම් කළු කැඩවසම් ඇති බොහොම රූපවන්ත කෙනෙක්. මේ තරුණ කාන්තාව කෙලෙස් හිතකින් hina වුණා. මේ ස්වාමීන් වහන්සේ වඩින්නේ බඹයක් පමණ පේන හැටියට යුග මාත්‍ර දර්ශාවිදර්ශීව මේ සද්ද නිසා අත්ති අත්ති කියලා මෙනෙහි කරමින් ඇහැරලා බැලුවා බැලුවාම ස්ත්‍රියක්වත් පුරුෂයෙක්වත් පෙනුනේ නැහැ ඇටසැකිල්ලක් පෙනුණා ඒ ඇටසැකිල්ල කියන්නේ කාන්තාවගේ දත් දන්තපේලිය දැක්ක ගමන් මුළු ශරීරෙම ඇටසැකිල්ලම ඇවිල්ලා පෙනුණා ස්වාමීන් වහන්සේගේ සමාධිය වුණා සමාධි වෙලා ඒම විපස්සනා කරන හිත පියවරේම සව් කෙලෙස් නැසා මහා රහත් භාවයටපත් වුණා. උන්වහන්සේ දැන් අනුරාධපුරේ වඩිනවා ඒකාන්තාව යන්න ගියා. ටික දුරක් යනකොට මෙන්න මේ ස්වාමියා දුවගෙන එනවා. ආනවා ස්වාමිනේ මේ පැත්තේ මේ ස්ත්‍රියාවක් ගියාද? ස්ත්‍රියාවක්ද පුරුෂයෙක්ද මම නම් දන්නේ නැහැ ඇටසැකිල්ලක් ගියා කිව්වා. මේ විදිහට එදා ඒ ගිරා පැටවන වෙච්ච අවසාන ප්‍රතිඵලය. එදා ගිරා පැටවා අට්ටික භාවනා වඩලා සුගතියකට ගිහින් ඇවිල්ලා අපි ලංකාවේ ඉපදෙලා මහාතිස්ස නමින් පැවිදිව නිහින්තලාවේ සිට අනුරාධපුර බලා වඩිද්දී මෙහෙම ස්ත්‍රියාවක් දැකලා ඇටසැකිල්ල නැවී පෙනී ගිහින් ඒ අරමුණේ මහා රහත් භාවයටපත් වුණ ආචාර්යයි නේද? ගිරාපැටයාට එහෙමනම් මිනිස්යන් වශයෙන් අප විසින් මේ භාවනාවක් දිනපතා පුරුදු කරනවා නම් මොනතරම් අනුසස් ලැබෙයිද? ඒක නිසා සරුවක්ඥන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ සතිපට්ඨාන භාවනාව අපි ජීවිතයේදී හැම දිනම ප්‍රගුණ කරගන්නට ඕනේ. බෞද්ධයන් වශයෙන් අපි ප්‍රදී තිබෙන්නේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ලබන්න හේතු සම්පත් ඇතිවයි. එනිසා කාලය නිකරුණේ අරින්නේ නැතු උදේ නිින්දෙන් අවදි උතන් පටන් නිින්දට යනතුරු සෑම කටයුත්තකදීම භාවනා මානසිකාරයක් මෙනෙහි කරමින් යෙදෙන්නට ඕනේ. දැන් මේදී සඳහන් වුණ ආනිසංස හතක්. ආනිසංස හතක් මේ දේශනාවේ මුලින්ම දේශනා කළා. ඒ මොනවද? සත්තානං විසුද්ධිය. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා තම තමාගේ సంతානේ කෙලෙස් මල සෝදාහර විසුද්ධියටපත් වේ වදාලේ සතිපට්ඨාන භාවනාවේ. ඒකයි සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවානං සමතික්කමායේ ශෝක ඉක්මවා යන්නත් පරිදේවේ කියන කා මන මේ ඇඳින් වැළපීම් ඉක්මවා යන්නත් මේ සතිපට්ඨාන භාවනාව මාර්ගයක් වෙනවා. ඒ මොනවද ශෝකේ ඉක්මවනවා කියන්නේ? ශෝකේ කියන්නේ ඥාති ව්‍යසන, රෝග ව්‍යසන, භෝග ව්‍යසන, සීල ව්‍යසන, ditthi ව්‍යසන ආදී විපත්ති පැමිණියාම අසීමිත දරා ගන්න බැරි හිතේ සංతాපයක් ඇති වෙන ශෝකයක්, ශෝක සංతాපයක්. මේ ශෝක සංతాපේ ඇති වුණාම එනේ පිහිටක් නෑ සතිපට්ඨාන භාවනා වැඩුවොත් එයින් පිහිටක් ලැබෙනවා. පින්නතුන් ආල ඇතිනේ කොසල් රජුරුවන්ගේ අගමැති කෙනෙක් හිටියා සන්තති කියලා මහා ඇමති. මේ සන්තති අමාත්‍යාට පැවරුවා පිටිසර කැරල්ලක් සංසිඳුවන්න. මේ කැරල්ල බොහොම ලේසියෙන් සංසිඳෙවවා මේ සන්තති අමාත්‍යා. එයින් සන්තෝෂලේ පාත්තු කොසල් රජුරුවෝ සංතති අමාත්‍යයට හත් දවසක රාජ්‍ය පැවරුවා. හත් දවස පුරාම රාජකීය ආභරණ දරාගෙන ඇතාපිට නැගී නලු නිලියම් පිරවරාගෙන යනවා උයනට. ඉතින් ඒ උයනේ ওই විදිහට ප්‍රීතිමත් වෙලා තමයි දවස ගෙවි අමුතු රාජකාරියක් නෙමෙයි. ඔය අතරත මේ රජුරුවන්ගේ සිත් ගත්තා බොහොම දක්ෂ නාටිකාංගනාවක් හිටිය හැටියේම මිය ගියා නැත්තම් මැටි වැටුණා. එදා උදේ පාන්දර කියන්නේ පින්දපාතේ වඩින වේලාවේ සරුවක්යන් වහන්සේ නගරද්වාරයට පිවිසෙනකොට මේ සන්තක ඇමතිය අතාපිට එනවා දැකලා hina පහල වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ අසව මොකද ස්වාමීන් සිනා පහල වුණේ? ආනන්දේ බලන්නේ බොහෝම විනෝදයෙන් යන මේ සන්තක ඇමතියා දැන් සුරා මතින් මත් වෙලා නළු නිලියම් පිරවරාගෙන උයනට යනවා. අද මේ තැනැත්තා රහත් වෙලා අහසේදී පිරිනුවම් පානවා වගේ. මේක ආචාර්ය සිද්ධියක්. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මේ කණිත් ජනතාවට ආරංචි වුණ සමහරු කිව්වා මිසිදුතු ඇත්තෝ ඕක මහ බොරුවක් කොහොමද මේ මත්යන් බීලා ඉන්න මහා පුරුෂයෙක් කුජලයෙක් අද රහත් වෙන්නේ අහස පින්වම් පාන්නේ කොහොමද නමුත් බෞද්ධයන් විශ්වාස කළ බුදුරජාන් වහන්සේ දේශන වචනයක් නිෂ්ඵලවන්නේ නැති බව දන්න නිසා ඉතින් මේ සන්ත කැමැතියා ගියා උයනට. උයනේ තින් අලු නෙලියම් පිරවරාගෙන ක්‍රීඩා රඟ දක්වමින් දකිමින් විනෝද වෙමින් ඉන්නකොට දවස් 7ක්ම වෙහෙස වෙච්ච මේ නාටිකාංගනාවක් මලක් ගිලී වැටෙන්නාක් මෙන් මේ පල්ලෝ ගියා. මේ සම්ප කැමතියාගේ හිතේ තිබුණු ප්‍රීති සෝමනස ඔක්කොම ගඟේ දැම්මා වාගේ නැති වෙලා වෙරිමත හිඳිලා මහ ශෝක සංతాපයක් ඇති වුණා. ඒ වෙලාවේ මොහු සසර බොහෝ පාරමී පුරාගෙන ආපු කෙනෙක් බැවින් එකවරට මේ තුනේ බුදුරජාන් වහන්සේ උදේ පාන්දර හම්බ වුණා. දැන් යන්න ඕනේ බුදුරජාන් වහන්සේගෙන් පිහිටක් ලබන්න කියලා ආවා යහරස්ථානෙට. ඒ වෙලාවේදී සරුවක්ඥන් වහන්සේට වැඳලා එකත් පසෙක වාඩි වෙලා බිම් බලාගෙන හිටියා. සරුවක්ඥන් වහන්සේ කාරණේ දන්නවා. දැනගෙන ඇහුවා මොකද මේ සම්පතේ මේ වෙලාවේ කනගාටු වෙන්නේ? අනේ ස්වාමීන් මට හත් දවසක රාග්‍ය තිබුණාද හත්වෙනි දවසයි. මගේ සිත් ගත්තා වූ නාටිකාංගනාවක් හිටිය හැටියේ මේ නිය පරිලෝකිය. මට ඒක දරා ගන්න බැරි ශෝකයක්. ඒ වෙලාවේ සරුවක්යන් වහන්සේ සතිපට්ඨාන භාවනා සංයුක්ත වූ ගාථාවකින් ධර්ම දේශනාවක් වදාළා. ඒ දේශනාව අවසන් වෙනකොටම මේ තරම් සසර පින් කුරාගෙන ආපු මහා පුණ්‍යවන්තයෙක් බැවින් දසුන් කෙලවර වෙනකොටම සව් කෙලස් නැසා අභිඥා බල සහිතව මහා රහත් භාවයටපත් වුණා. ආයු සංස්කාර බැලුවාම එතුමාට එදාම පිරිනවම් පාන්න තියෙනවා. පස්සේ සරුවක්යන් වහන්සේට වැඳලා අහසට පැනනගිලා අහසේ ප්‍රාතිහාර්ය දක්වලා අහසේදීම පිරිනවන් පාන අහසේදී ආදාහන වුණා. යම් කුබ්බේතං විසෝසේසි පච්ඡාම් තේමාහු කිංචනං මජ්ජේ තේනෝ ගහෙස්සති උපසන්තෝ චරිස්සති මේකයි ඒ දේශනා ගාථාව. යම් පුබ්බේ තං විසෝසේහි මෙතෙන් එන්නේ ඉස්සෙල් තමන්ගේ හිතේ තිබුණා නම් යම් අරමුණක් අනේ මගේ නාටිකාංගනා නැති වුණා කියලා ඒක හිතෙන් අත්හරින්න. පච්ඡාතේමා උකින්චනං ඔබට මින් ඉදිරියට අදින් පස්සේ නැත්තම් මේ මෙලාවෙන් පස්සේ මට මෙහෙම මෙහෙම ලැබේවා කියලා හිත හිතා ඉන්න එපා. මජ්ජේචේනෝ ගහෙස්සසේ දැන් මේ ඉන්න වෙලාවේදී තමන්ගේ පංචස්කන්ධයේ මම මාගේ කියා ගන්න එපා. එසේ නොගෙන මේක මෙනෙහි කරන්න මේ නාම රූප දෙක මෙනෙහි කරන්න නිස්කන්ධ පහ මෙනෙහි කරන්න ආයතන පහ ආයතන 12 මෙනෙහි කරන්න ධාතු 18 මෙනෙහි කරන්න පටිච්චසමුප්පාදාංග 12 මෙනෙහි කරන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ මෙනෙහි කරන්න ওই උපදේශයයි මේ ගාථාවෙන් දුන්නේ ඒ උපදේශය ආගෙන ඉන්නකොට මෙතුමා සීලු කෙලෙස් නැසා අභිඥා බල සහිතව මහා රහත් භාවයට පත් වුණා ආචාර්යයනි. එතකොට මේ අරිහත්යෙන් අර సంతානයේ තිබුණ ශෝකේ සංසිඳවා ගත්තේ සතිපට්ඨාන භාවනා මනසිකාරයෙන්. ඔය වගේම හැඳීමෙන් වැළපීමෙන් පෙළපෙළී සිටියේ. පටාචාරාව ගැන කවුරුත් දන්නවනේ පදාචාරාවේ උමතුවක් මෙන්න උමතුයි කෙනෙක් මගේම සීසීකඩ අඳුමකොත් නැතුව දෝපණමින් ඉන්න වෙලාවේ තමන් සසර කොටගත් මහ පිනක විපාකයෙන් බුදුබණ දේශනා කරන තථාගතයන් වහන්සේ වෙත එවුණා. එතෙන් ගියේ සරුවක්ඥන් වහන්සේගේ මෛත්‍රී බලයෙන් සිහිය එළඹී සිටියා. පා වාඩි වුණ ඇඳුමක් ඇඳගෙන වාඩි වුණා. සරුවක්ඥන් වහන්සේ දෙන්නේ සතිපට්ඨාන වැඩෙන භාවනා මනසිකාර්ය වැඩෙන ගාථා දෙකයි දේශනා කළේ. එක මේ සෝවාන් ඵලයටපත් වුණ ඇඳීම නැවතුණා. මේ නිසාස්නේ පැවිදි වුණා විනයධාරීන් අග්‍ර වුණා එකම ගාතාවක් අහසලා සව් කෙලස්නස අරිහත්ත්වයටපත් වුණා මේ ඇඳීම් වැළපීම් සියල්ල සංසිඳවා ගන්න මේට වඩා වෙන දෙහෙතක් ඖෂධයක් නෑ සතිපට්ඨාන භාවනාව එවැගේම දුක්ඛ දෝමනසානං අත්ථගමාය. කායික දුක් දොම්නස් ඉක්මවන්ටත් මේට වඩා වෙන මාර්ගයක් නෑ. කායික දුක් කියලා කියන්නේ ශාරීරික වශයෙන් ඉදිරිපත් වෙන්නා වූ අසීමිත දුක් වේදනාවන් තියෙනවා. අපේ ලංකාවට ආවා පීති මල්ලේ කියලා මහා ප්‍රබල මහා දක්ෂ රටින් රට කොඩි වසවාගෙන ගියපු මල්ලව යෝධයෙක් පීති මල්ල. මේ තැනැත්තා ලංකාවේ චාරිකාවක යනකොට වීථියක යනකොට බණ පදයක් ඇහුණා. නතුම් මාත වර්ගයේ බණ පදයක්. රූපම් මික්කවේ නතුම් මාතං කම් ප්‍රජහතේ තං ඕපහේනම් දීගනත්තං හිතා සුඛා භවිෂ්‍යති. වේදනා භික්ඛවේ නතුම් මාතං කම් ප්‍රජහතේ තං පහේනං දීගනත්තං හිතා සුඛා භවිෂ්‍යති. ඕම පංචස්කන්ධය ගැනම මාන්නේ රූපේ තොපගේ නෙමෙයි. ඒක අත්තරින්ද. ඒ සම්බන්ධ මම මාන්නේ කියන තණ්හාදිත්‍ය මානත් අරින්ද. අත්තරියානම් දුක් දුම්නස් නැතිව සපයක් සම්පතක් ලැබෙනෝ පංචස්කන්ධය ගැන විස්තර දේශනාවකට සමන් දෙන්න ලැබුණා. එයින් පැහැදිලා බුදු සසුනේ පරිදි වුණා. පස්ස අවුරුද්දක් ගුරු ඇසුරේ ධර්ම විනී අදාළලා ආරණ්‍යයකට වැඩිය භාවනා කළ රහත් වෙන්නේ. සෑදාවල් සක්මන් කරනවා. දෙපයෙන් සක්මන් කරන්න මහන්සි වෙනකොට ධන විගා සක්මන් කරනවා. අඳුරු කරවලේ, හඳේලියේ, සහංගලියේ සක්මන් කරනවා. කොම වේලාවක යද්දෙක් දඩේමක් සොයාගෙන යනකොට මේ ස්වාමින් වහන්සේ බව නොදැන අර ධනගගා සක්මන් කරන වෙලාවේ සතෙක් කියලා හිතාගෙන තමන් යතේ තියෙන නපුරු ආයුධයකින් දමා ගැසුවා. ස්වාමින් වහන්සේගේ ශරීරයේ ඒ ආයුධයේ විනිවිද පසා වුණා. ඉතින් ඇවිල්ලා බලනකොට ඔහු බය වුණා. ස්වාමීන් වහන්සේ කිව්වා භාවයෙන් දපා පින්නත මම භික්ෂුවක් කරුණාකර මේ උල ගලවලා මේ ආයුධය ගලවලා මේ දෙපැත්තේ තියෙන සිදුරු වලට මේ පිදුරු වලින් තනකොළ වලින් මූඩියක් ගහලා මාව හේතු කරන්න කිව්වා. අනේ මේ මිනිස්සයා එහෙම කරා. ස්වාමීන් වහන්සේට මොන දුකක් ඇති වෙන්නේ නැද්ද? මේ දුක සියල්ලම සංසිඳවා ගනිමින් උන්වහන්සේ සතිපට්ඨාන මනසකාරයේ වැඩලා ඒ වේදනාව අවසන් වෙන්න ඉස්සර සව් කෙලස් නැසා මහා රහත් භාවයට පත් වෙලා පින්වන් පෑවා. මේ කායික දුක් ඉක්මවන්න පුළුවන් වුණේ සතිපට්ඨානෙ. එවාගෙම දුක් දෝමනස්ස දෝමනස්ස කියන්නේ හිතේ ඇති වෙන දුක් මේ බලවත් වේදනාව. හිතේ ඇති වෙන බලවත් වේදනා සංසිඳවන්න සතිපට්ඨාන භාවනා තරම් දෙයක් වෙන්නේ නැහැ. තවතිසා භවනීත්‍ය සුබ්‍රාහ්ම කියලා දිවි රාජේ මේ දිව්‍ය රාජයා දහසක් දෙවඟඩන් පිරිවරාගෙන නන්දන උයනේ මල් නෙලමින් මල් පරඳවමින් විනෝද වෙමින් හිටියා. මල් නෙලන්නේ ඉදිරිපත් වෙච්ච දිව්‍යාංගනාවන් 500ක් දෙන එක පාටම නැති වෙලා ගියා. මේ දිව්‍ය රාජයා බැලුවා කොහොමද අතු කොහෙද ගියේ කියලා බැලුවාම ඔක්කොම චුත වෙලා කර්ම විපාකයක හේතුවෙන් අවියකී ඉපදිලා. ඉතින් මේ වෙලාවේ Taman ඇතුළේ ඉතිරි පිරිසට මොකද වෙන්නේ කියලා බැලුවම තව හත් වෙනි දවසේදී ඒ පිරිසටත් අවීචයට යන්න තියෙනවා. මෙයින් බලවත්ම සංවේගයත් එවාගෙම හිතේ බලවත් දුම්නසක් ඇති වෙලා ඒ 500ක් දෙනා සමග ජේතවනාරාමයට දා රාත්‍රිය ආවා. ඇවිල්ලා සරුවක්යන් වහන්සේ දිනේ තමන්ගේ දුක කියා හිටියා. ස්වාමීන් වහන්සේ නිත්තං උත්‍රස්ස මිදං චිත්තං නිත්තං උද්විග්ග මිදං මනෝ සතේ අත්තේ අනුත්‍රස්සං තම්මේ අක්කායි පුච්චිතෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිදුවෙච්ච දේවල් නිසා සිදු වෙන්න තියෙන දේවල් නිසා අපේ සිත තැතිගෙන තියෙනවා අනුප්පන්නේසු කෙච්චේසු වතෝ උප්පතිතේසු චේ ඉදිරි සිදුවෙන දේවල් කෙරෙහි සිදුවෙච්ච දේවල් ගැනත් අපේ සිත තැතිගෙන තියෙනවා අනේ ස්වාමීනි මේ නිදහස් වෙන නිවීමක් තියෙනවා නම් අපට කියා දෙන්න මැනව කිව්වා. එවෙලාවේ සරුවක්යන් වහන්සේ සතිපට්ඨාන වැඩෙන උපදේශාත්මක ගාථාවක් දේශනා කළා. නාඤ්‍යත්‍ර බොජ්ජංගා තපසා නාඤ්‍යත් ඉන්ද්‍රිය සංවරා නාඤ්‍යත්‍ර සබ්බ නිසංගා සොත්තිං පස්සාමි පාණිනං. බොජ්ජංග භාවනාව නොවඩා සනසිල්ලක් නැත. සීලේ මනවින් නොරැක සනිසිල්ලක් නැත. ඉන්ද්‍රිය සංවරය නොකොට සනිසිල්ලක් නැත. සියල්ල පිළිබඳව තෘෂ්ණා දෘෂ්ටිමානත් නැහැර සනිසිල්ලක් නැත. ඒක නිසා මේ සත්වයන් සනසිල්ල පිණිස බොජ්ජංග වඩන්න. සීලය හොඳින් පවත්වන්න. එවාගෙම ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. සියල්ල කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටිමාන නූපදනාසේ හිත සතිපට්ඨානෙන් භාවනාවෙන් දියුණු කරගන්න. මේ උපදේශය ලැබෙනකොටම ඒ 500ක් දෙවඟනන් සමග සුබ්‍රහ්ම දිව්‍ය රාජයා සෝවාන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කළා. අපාගමන නැවතුණා. මේ වාගේ දුක් දුම්නස් ඉවත් කරන්න, ගිවන් කරන්න මීට වඩා ඖෂධයක් වෙන්නේ නැහැ. ඥායස අධිගමාය ඥාය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ වෙන සතර මාර්ග ඥානයයි. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඥාන හතරට ඥාය කියන්නේ. ඒ ඥාය සංඛ්‍යාත මාර්ගඥාන ප්‍රතිලාභේ සඳහා ඒකායන මාර්ගයේ වන්නේ සතිපට්ඨාන භාවනාවයි. එවැගේම නිබ්බානස්ස සත්‍ය කිරියාය නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට ඒකායන මාර්ගයේ වෙන්නේ සතිපට්ඨාන භාවනාවයි. මේකයි මේ ආනිසංස හතින් කියවෙන්නේ. එතන තියෙනවා ප්‍රතික්ෂේප ආනිසංස හතරකුත් ප්‍රතිලාභ ආනිසංස තුනකුත්. සත්තානං විසුද්ධියා කියන එකයි ඥායස අධිගමයි කියන එකයි නිබ්බානස්ස සත්‍ය කිරියාය කියන එකයි ප්‍රතිලාභ කරගත යුතු ආනිසංස තුනයි. ශෝක පරිද්දවානං සමතික්කමාය කියන දෙකයි දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය කියන දෙකයි කියන හතර ප්‍රතික්ෂේප කළ යුතු ආනිසංස හතරයි. මේ විදිහට ආනිසංස මුලින්ම දේශනා කොට වදාළේ ඉදිරියේ කියන්නේ යන භාවනා සම්බන්ධ වඩා උද්‍යෝගයක් ඇති කරනු පිණිසයි. ඊළඟට දේශනා කළ කතමේ චත්තාරු මේ සතිපට්ඨාන භාවනා හතර කියන්නේ කුමක්ද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නමින් හිතින බෞද්ධයන් විසින් නිස්සාරණාභ්‍යාසයෙන් යුතුව කෙලෙසොන් দমনය කරගෙන නිවන් සුව සාක්ෂාත් කරගනු පිණිස උත්සාහවන්ත වෙන බෞද්ධයෙකු විසින් කෙලස්ථාන වීරිය හිතේ පිහිටුවාගෙන එවාගෙම සීයත් නුවණත් පිහිටුවාගෙන කායානුපස්සන සතිපට්ඨානය වඩනවා වේදනානුපස්සන සතිපට්ඨානය වඩනවා චිත්තානුපස්සන සතිපට්ඨානය වඩනවා ධම්මානුපස්සන සතිපට්ඨානය වඩනවා ඊළඟට එකක් එකක් ගානේ දේශනාව සවිස්තරව පහදා දුන්නා. කායානුපස්සන සතිපට්ඨාන භාවනා 14ක් දේශනා කළා. වේදනානුපස්සන සතිපට්ඨාන භාවනා එකක් දේශනා කළා. චිත්තානුපස්සන සතිපට්ඨාන භාවනා එකක් දේශනා කළා. ධම්මානුපස්සන සතිපට්ඨාන භාවනා පහක් දේශනා කළා. සියල්ල එනවා කොහොම 21ක්. සියල්ල 21ක් කියනවා. එයින් පළමුවෙන්ම දේශනා කොට වදාළා ආනාපාන සතිය සතිපට්ඨාන භාවනාව. දෙවෙනිව දේශනා කළා ඉරියාපත මනසිකාර සතිපට්ඨාන භාවනාව. තුන්වෙනිව දේශනා කළා චතු සම්පජඤ්ඤ මනසිකාර සතිපට්ඨාන භාවනාව. හතරවෙනිව දේශනා කළා පටික්කුල මනසිකාර සතිපට්ඨාන භාවනාව. පස්වෙනිව දේශනා කොට වදාළා ධාතු මනසිකාර සතිපට්ඨාන භාවනාව. ඊළඟට 6 7 8 9 10 11 12 13 14 කියන නවයක්ම දේශනා කළේ මූර්ත ශරීරය පිළිබඳව භාවනා නව සීවතිකේ මේව 14ක්ම තියෙන්නේ කාය අනුපස්සන සතිපට්ඨාන රූපකාය සම්බන්ධව රූප ශරීරයේ සම්බන්ධව භාවනා කිරීමේ පිළිවෙත කාය අනුපස්සන සතිපට්ඨානයයි කායෝ කායෝ කියලා කියන්නේ අපේ මේ රූපකයයි මේ රූප කායට කය කියලා කියන්නේ සමූහය කියන තේරුමයි. මේ සමූහයක එකතුවක් තමයි කාය කියන්නේ. දැන් pāli භාෂාවෙන් කියනවා හත්ති කාය, අස්ස කාය, රත කාය, පාබල කාය, ජන කාය, බල කාය ඔහොම කියනවනේ. ඒ සමූහයටයි මේ කාය කාය කියලා කියන්නේ. අපේ මේ ශරීරයත් සමූහයක එකතුවක් මොනවද? කෙස්ලොම් නියදස් කම්මස්නාර ඇට ඇට මිඳුළු වකුගඩු හදමස් ආක්මාව දලමු සිවිය ඇලදිව පපුමස බඩවැල් අතුණු බහන් නොපැසුණු ආහාර පැසුණු ආහාර මල හිස්මොල පිත්සෙම් සරවලේ දහදිය මේද තෙල කඳුළු වරුණු තෙල කෙලසොටු සඳ මිඳුළු මුත්‍රේ කියන කොටස් 32ක් එකතු වෙලා හැදිලා තියෙනවා පඨවි ධාතු කොටස් 20ක් ආපෝ ධාතු කොටස් 12ක් තේජෝ ධාතු කොටස් 4ක් වායෝ ධාතු කොටස් 6ක් කියලා ධාතු කොටසේ 42කින් තමයි මේ ශරීරයක් හැදිලා තියෙන්නේ. නිසා මේකට කියනවා රූප කාය කියලා. රූප කියන්නේ වෙනස් වෙන අනිතර සීතේන පෙරුප්පති උන්නේන පෙරුප්පති jigacchā peruppati pipāsā peruppati dansamaga savātā tapasirinsape sampassēන peruppati ඔය හැම දෙයකින්ම වෙනස් වෙන සුළු දේ තමයි රූපේ රූපේ කියලා කියන්නේ. ඒ රූප වශයෙන් කියනවා මේම කොටස් වශයෙන් කොටාස මේ කුණප කොටාස වශයෙන් 32යි ධාතු කොටාස වශයෙන් ගත්තොත් 42යි එවාගෙම සතර මහා භූත රූපහ උපාදා රූප 24යි කියලා රූප වශයෙන් ගත්තොත් 28යි රූප කලාප වශයෙන් ගත්තොත් 23යි මේවා බෙද බෙදා බෙද බෙදා බලී බැලීම තමයි කායානුපස්සන සතිපට්ඨානෙන් කෙරෙන්නේ එයින් මෙහිදී ආනාපාන සතියෙන් සමත භාවනාවෙන් ධ්‍යාන උපදවනවා ධාන උපදවලා මේ කය පිළිබඳව රූප කය පිළිබඳව රූප කලාප දකින්නේ එමඟින් ත්‍රිලක්ෂණ විපස්සනා වඩන්න මඟඵල නිවන් සුව ලබන්න සමර්ථ වෙනවා. ඉරියාපත මානසිකාරයේ කෙලින්ම විපස්සනාවක්. එවැගේම චතු සම්පජඤ්ඤ මානසිකාරයේ කෙලින්ම විපස්සනාවක්. මේ පිළිකෝල් භාවනාව ප්‍රථම ධානය උපදවන සමත භාවනාවක් සමත භාවනාවෙන් ධානය උපදවා විපස්සනාවට හැරෙනවා. ධාතු මනසිකාරයේ ඍජුවම විපස්සනාවක්. ඊළඟට නව සීවිතයේ කියන භාවනා නමෙම විපස්සනා. එතන ආදීනවාන දස්න දර්ශන වශයෙන් තමයි විපස්සනාට හැරෙන්නේ. මෙන්න මේ මේ කායානුපස්සනා සතිපට්ඨාන භාවනාවේ කියන කොටස් 14න් දෙකක් සමත පූර්වාංගම විපස්සනා භාවනා අනිත් 12ම විපස්සනා මේ සියල්ලෙන් එකක් එකක් ගානේ අනුගමනය කිරීමෙන් මේ කායानुපස්සනා සතිපට්ඨාන භාවනා සියල්ල සම්පූර්ණ වෙනවා. වේදනානුපස්සනාවේදී කියනවා වේදනාව එකයි වේදනාව එකක් වුණාට එය අනුභවන ભેදයෙන් තුනක් වෙනවා. සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියලා. ඒ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන මේ වේදනා තුන සාමිස නිරාමිස වශයෙන් වැඩි වුණාම තවත් බෙදීමටපත් වෙනවා. ඒතර නමයක් බාටදපත් වෙනවා. සාමිස නිරාමිස ભેදයක් නැතුව තුනයි සාමිස නිරාමිස ભેදයෙන් හයක් එක්තු වුණාම නමයයි. සාමිස කියලා කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි මාන වැඩින සැප වේදනා තියෙනවා. ඒක සාමිස සුඛ වේදනා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙන සැප වේදනා තුන ඒක නිරාමිස සැප වේදනා. එවාගෙම තණ්හා දික්තිමාන කෙලස් වැඩෙන දුක් විඳින් තියෙනවා. ඒකට කියනවා සාමිස දුක් වේදනාව. සීල සමාධි ප්‍රඥා වඩන්නට දුක් විඳිනවා. ඒක निराමිස දුක් වේදනා. එවාගෙම තණ්හා දික්තිමාන ආදී කෙලස් වැඩෙන මධ්‍යස්ථ වේදනා කියන එකට කියනවා සාමිස අදුක්කම සුඛ වේදනාව. එහෙම නැතුව සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙන කටයුතු වලදී මධ්‍යස්ථ වේදනාව ඇති වෙන. එතකොට ඒකට කියනවා නිරාමිෂ උපේක්ෂක වේදනා, නිරාමිෂ අදුක්කම සුඛ වේදනාව. එimhe වේදනාවේ අවස්ථා නවයක් තියෙනවා. ඒ නාවදාරුන් වේදනාව මෙනෙහි කිරීමෙන් විපස්සනාට පිවිසෙනවා. ඒ වේදනානුපස්සනාවෙන්ද සතර මඟඵල නිවන දක්වාම දියුණු වෙනවා. චිත්තානුපස්සනා භාවනාව එකක් වුණාට ඒකේ තියෙනවා පද වශයෙන් 16ක්. ඒ කියන්නේ සිතේ අවස්ථා 16ක් වෙන් කරගෙන තමයි භාවනාවට නංවන්නේ. සරාග චිත්තේ විතරාග චිත්තේ සදෝස චිත්තේ විත දෝස චිත්තේ සමෝ චිත්තේ විත මෝහ චිත්තේ සංකිට්ඨ චිත්තේ වික්කිට්ඨ චිත්තේ සමාමේ මහාගත චිත්තේ අමාගත චිත්තේ සමායත චිත්තේ අසමායත චිත්තේ සෞතර චිත්තේ අනුත්තර චිත්තේ ඔය විදිහට සිතේ ප්‍රභේද ඔක්කොම 16ක් මෙතන තියෙනවා. ඒ සිතේ අවස්ථා සියල්ල වෙන් කරගෙන වෙන් කරගෙන චිත්තානුපස්සනා සතිපට්ඨානයෙන් විපස්සනාවට ඇතුල් වී මගඵල නිවන් සුව දක්වා දියුණු වෙනවා. ඊළඟට ධම්මානුපස්සනාවේ තියෙන ප්‍රභේද පහ. පළමුවෙන්ම කියවෙනවා ස්කන්ධ විදර්ශනාව. ඒ කියන්නේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ පංචස්කන්ධය බෙද බෙදා බලමින් ඒ වාගේ ඇතිවීම නැතිවීම දකිමින් භාවනාවට යෙදෙනවා. එයින්ද මඟඵල නිවන දක්වා විපස්සනාව වැඩෙනවා. දෙවෙනෝ දේශනා කළා නීවරණ විදර්ශනාව. සිතේ පහළ වෙන කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තීන මිද්ද නීවරණය, විචිකිච්ඡා, උද්ධච්ච කුක්කුච්ච නීවරණය සහ විචිකිච්ඡා නීවරණය කියන මේ නීවරණ පහ විපස්සනාට නම් වෙනවා. මේ නීවරණ පහ නිසා ඒවා ඇති වෙන හැටි, නැති වෙන හැටි, ඒවා යම් යම් හේතු නිසා පහළ වෙන හැටි, මාර්ග ප්‍රතිලාභෙන් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන හැටි මේ ඔක්කොම මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරමින් විපස්සනාට පිවිසී මඟඵල නිවන දක්වාම දියුණු වෙනවා. ඊළඟට ධම්මානුපස්සනා වශයෙන් හැඳින්වෙන්නේ ආයතන විදර්ශනාව. ඒ කියන්නේ චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියන මේ ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවානේ. චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන. ඒවට අරමුණු වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශාමිය ධර්ම කියන අරමුණු හයක් තියෙනවා. මේ කියන ආධ්‍යාත්මික 6යි බාහිර 6යි කියන 12 ආයතනයන් නිසා දස සංයෝජනයන් උපදින ඇති නැති වෙන ඇති ඒවා උපදීමේ උපදීමේ හේතු ඇති වෙන ඇති ඒවා ප්‍රහාණය වෙන ඇති මේවා මෙනෙහි කරමින් විපස්සනාට හැරෙනවා එසේ ධාතු මනසිකාර්ය ආයතන මනසිකාර්යෙන්ද මගඵල නිවන දක්වාම දියුණු වෙනවා අන්තිමට දේශනා කොට වදාලේ බොජ්ජංග විපස්සනාව බොජ්ජංග හතක් තියෙනවා. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා. මේ කියන්නේ බොජ්ජංග හත තමන්ගේ సంతානෙ ඇති බව මෙනෙහි කරනවා. නැති බව මෙනෙහි කරනවා. යම් හේතුවකින් බොජ්ජංග ඇති වෙන්නේ ඒක මෙනෙහි කරනවා. යම් විදියකින් බොජ්ජංග භාවනාව නිමාවටපත් වන්නේ මාර්ගඵල ප්‍රතිලාභයෙන් ඒක මෙනෙහි කරනවා. මෙසේ බොජ්ජංග භාවනාව විපස්සනාක් නංවා මඟඵල නිවන දක්වා දියුණු වෙනවා. ඊළඟට දේශනා කොට වදාන්නේ ආර්ය සත්‍ය විදර්ශනාව. ආර්ය සත්‍ය විදර්ශනාව කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන සතරයි. දුක්ඛ සත්‍ය පිළිබඳ මෙනෙහි කරන දුක්ඛ සත්‍ය කියන්නේ මේ ලෝකේට ඇති සංකත ධර්ම සියල්ල දුක්ඛ සත්‍යයි. කොටින් කියනවා නම් දුක්ඛං තේ භූමකං වත්තා. මේ තුන් ලෝකයේම හැසිරෙන පංචස්කන්ධයට කියන දුක්ඛය කියලා. පංචස්කන්ධයේ අවස්ථාව තමයි ජාතිය, ජරාව, මරණය, ශෝකය, පරිදේවේ, දුක්ඛය, දෝමනසය, උපායාසය, අප්‍රිය සංප්‍රයෝගයේ, ප්‍රිය විප්‍රයෝගයේ, ඉච්ඡා විඝාතේ මේ සියල්ලම පංච උපාදානස්කන්ධයගෙම ප්‍රදේද. පංච උපාදානස්කන්ධයට මේ සියල්ලම ඉලක්ක වෙන්නේ. එතකොට මේ විදිහට පංච උපාදානස්කන්ධය පිළිබඳව දුක්ඛ සත්‍යය හොඳින් අවබෝධ කරගන්නවා. ඒක ත්‍රිලක්ෂණයට නම් වෙනවා. ඊළඟට සමුදය සත්‍ය කියන්නේ මේ පංච උපාදානස්කන්ධ නැමෙත දුක්ඛ සත්‍යය පහළ කරන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව තනිකර නෙමෙයි අවිද්‍යාවයි උපාදානයයි කර්මයයි සංකාරයයි මේවා පිරිවර කොටගෙන තමයි තෘෂ්ණාව ස්කන්ධ පංචකය නැමැති මේ දුක්ඛ සත්‍ය උපදවන්නේ. ඒ තෘෂ්ණාව මනමින් ආબોධ කරගෙන ත්‍රිලක්ෂණයට හරවනවා. ඊළාට නිරෝධ සත්‍ය කියන්නේ නිර්වාණ ධාතුව. නිර්වාණ ධාතුව ත්‍රිලක්ෂණයට හරවන්නේ නැතුව ඒ ශාන්ත ප්‍රණීත බව මෙනෙහි කරමින් භාවනාව යෙදෙනවා. මාර්ග සත්‍ය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික සිත්වල පාළ වෙනවා මාර්ගාංග. ලෝකෝත්තර සිත් හතරේ මාර්ග සිත් හතරේ ඵල සිත් හතරේ අතම එකවර පහළ වෙනවා. ඒවා පහළ වෙන හැටි මනමින් දකිනින් ඒකේ ශාන්ත ප්‍රණීත බව මෙනෙහි කරනවා. මෙන්න මෙහෙම චතුරාර්ය සත්‍ය පිළිබඳව සවිස්තරව මෙනෙහි කරමින් විපස්සනාට නැගෙනවා. එසේ නැගීමෙන් මඟඵල නිවන දක්වාම දියුණු වෙනවා. මේ විදිහට කායානුපස්සනා සතිපට්ඨාන භාවනා 14යි වේදනානුපස්සනා 1යි 15යි චිත්තානුපස්සනා 1යි 16යි ධම්මානුපස්සනා 5යි 21යි මේ 21ක් කියන්නේ ඔක්කොම නිවන් දොරටු. මේ නිවන් දොරටු 21කින් තමයි මේ දේශනාව સમાપ્ત කරන්නේ. මේ දේශනාව අද මේ මොහොතේ පටන්ගෙන හිත උදේ වෙනකන් දේශනා කළත් කළ යුතු කරුණු රාශියක් තියෙනවා. නමුත් ඒවා සියල්ල මේ මොහොතේ කියන්න අපි කාලය ගන්න නැතිව මේ කෙටි සංක්ෂේප හැඳින්වීමක් සිද්ධ කෙලේ. මෙහිලා අන්තිමට දේශනාවක් කරනවා සරුවක්යන් වහන්සේ යෝහිකෝච භික්කමේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවෙය්‍ය සත්ත්වස්සානි තස දින්නම් පලානම් අඤ්‍යතරං ඵලං පාටිකං කං දික්ඛේ ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා මහණෙනි මා විසින් දේශනා කළ ලැබි මේ සතිපට්ඨාන භාවනා මාර්ගය හත් අවුරුද්දක් නොකොඩවා වැඩුවොත් යමි ඒකාන්තයෙන්ම මාර්ගඵල දෙකක් ගැන බලාපොරොත්තු විය යුතුයි සමාත මේ ජීවිතයේ අරිහත්ත්වය මෙසේනම් අනාගාමී මාර්ගඵල ලැබිය යුතුයි සමහර විට 7 අවුරුද්දක් නෙමෙයි 6 අවුරුද්දකින් පුළුවන්. සමහර විට 5 අවුරුද්දකින් පුළුවන්. 4 අවුරුද්දකින් පුළුවන්. 3 අවුරුද්දකින් පුළුවන්. 2 අවුරුද්දකින් පුළුවන්. අවුරුද්දකින් පුළුවන්. 7 මාසකින් පුළුවන්. 6 මාසකින් පුළුවන්. 5 මාසකින් පුළුවන්. 4 මාසකින් පුළුවන්. 3 මාසකින් පුළුවන්. 2 මාසෙන් පුළුවන්. 1 අවුරුදු මාසෙන් පුළුවන්. අඩ මාසෙනුත් පුළුවන්. සමහර පින්නතුන්ට 7 දවසෙනුත් පුළුවන්. මේ තරම් කෙටි කාලයක් තුලදී නමුත් මේ සතිපට්ඨාන භාවනාවේ ප්‍රතිඵල නිලාගත හැකි වෙන බව නෛර්යානිකත්වයේ සාර්ථක කරමින් සනාථ කරමින් දේශනා කොට වදාළා. එහිදී සරුවක්ඥන් වහන්සේ දේශනා කොට වදාළ මේ කාල නීමේ වන්නේ මධ්‍යම ඥානවන්තයන්ටයි. මධ්‍යම ඥානවන්ත යෝගාවචරයන්ටයි මේ හත් අවුරුද්දේ සිට හත් දවස දක්වා කාලය ඇතුළතදී අරිහත්ත්වේ හෝ අනාගාමීත්වයේ ලැබෙන බව දේශනා කොට වදාළේ. තීක්ෂණ ප්‍රඥාවන්තයාට ඉච්ඡ අවශ්‍ය නැහැ. උදේවරුේ භාවනා පටන් ගත්තනම් හන්දෑවරු වෙනකොට මාර්ගඵල. හන්දෑ පටන් ගත්තනම් උදේ වෙනකොට මාර්ගඵල. ඒ තරමට තීක්ෂණ ඥානවන්තයාට මේ සතිපට්ඨාන භාවනාවෙන් ප්‍රතිඵල ඒ තරම් ඉක්මනින් ලබගත හැකි වෙනවා. එක දවසක් සරියොත් මහරහතන් වහන්සේගේ ගෝල නමකට ආරමාසයක් තිස්සේ භාවනාවක් දුන්න සරියුත් මහරහතන් වහන්සේ. මේ ගෝල නම ශිෂ්‍ය නම තරුණ වයසේ පැවිදි වුණේ. බොහෝම ලස්සන රූපයක් තියෙන්නේ. හොඳ උස මාත කඩවසන් ඇති ප්‍රසාදනීය රූපයක්. තරුණ වයසේ. ඒ නිසා සරියුත් මහරහතන් වහන්සේ ඒ වයසේ කෙනෙකුගේ හිතේ රාග හිත් වැඩි වෙන බැවින් අසුභ කර්මස්ථානෙ දුන්නා. අසුම කර්මස්ථානයේ උන්වහන්සේ පිහිටියේ නැහැ. ආර මාසයක් භාවනා කළා ප්‍රතිඵලයක් නැහැ. එනිසා සරුවඥන් වහන්සේ දෙකර ගැනීමලා එක උදෑසන ගාවේ පාර දුන්න ස්වාමීනි මේ මගේ බොහෝම හොඳ සුවීති ශේෂියේ ආර මාසයක් අසුම භාවනා කළා ප්‍රතිඵලයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ විසින් මේ නමට සුදුසු කමඨාණක් අවසර ලැබේවා කියලා ආරාධනා කළා. එනා මේ සරුවඥන් වහන්සේ වදාලා සාරිපුත්‍රය හන්දෑවේ අහවල් වෙලාවට එන්නේ ආවන් වෙලා මේ නම රහතන් වහන්සේ කෙනෙක් හැටියට එක් කරගෙන යන්න පුළුවන් කිව්වා. ඉතින් උදේවරුේ පින්ඳ පාතු වැඩියා. පින්ඳ පාතු කටයුතු ආසන් වෙලා මේ නවක භික්ෂුන් වහන්සේට දුන්න සරුවක්යන් වහන්සේ නෙළුම් මලක්. අර බුද්ධ විහාරයේ දැන් බුදු මැඳුනේ නෙළුම් මල් ගොඩාක් පූජා කරලා තියෙනවානේ. ඒ වගේ රතුපාර නෙළුම් මලක් බාර මේ පිළිගන්නවා දුන්නා. දීලා ආසර ලැබුණා මේක අරගෙන ගින් අන්න අර පේන කුටියේ පිටපැත්තේ වැලි ගොඩක් තියෙනවා වැලි ගොඩ උඩ මේක කෙලින් හිටවලා මේක දිහා බලාගෙන ඉන්න කිව්වා. එච්චරයි උපදේශය. පාඩම් කරන්න කිසිවක් නැහැ. ඉතින් මේ කොඩා ස්වාමීන් වහන්සේ කොඩා කියන්නේ පැවිදි වීමෙන් ලපටි මාස හතරයි. අර කියපු උපදේශය අනුව වැලි ගොඩ උඩ මේ නෙළුම් මල තියාගෙන බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට මොකද සිද්ධ වුනේ ඒ නෙළුම් මලයේ තියෙන රතු පාට නිමිති කරගෙන ලෝහිත කසින කියන කසින මණ්ඩලයක් පහළ වුණා. ලේ පාට කසින ප්‍රතිභාග නිමිත්තක් පහළ වුණා. ඒ ප්‍රතිභාග නිමිත්තෙන් චිත්ත සමාධියේ රූපාඥාන හතර බාටවපත් වුණා. එවේලාවේදී සරුවක්යන් වහන්සේ බුදු රැස් මාලාවක් ඔතෙන් විහිදුවලා ගාථාවකින් උපදේශයක් දුන්නා. ඒ ඉස්තලා තියෙන පොකුණක් නෙළුම් මානෙල් ආදී පොකුණක්. මේ පොකුණේ ළමයි කාණ්ඩයක් ඇවිල්ලා මානෙල් මල් දඬු කඩ කඩ ගොඩ දානවා. සරුවක්යන් වහන්සේක නිමිති කරගෙන මේ ස්වාමින් වහන්සේට ගාථාවකින් අනුශාසනාවක් කළා. උච්චින්ද සිනේහ මත්තන කුමුදන් සාරධිකං වේ පාණිනා සන්තිමග්ගමේව බ්‍රූහයේ නිබ්බානං සුගතේන දේශිතං කියලා. ඔය කුඩා දරුවන් විසින් මානෙල් මාල් දඬු ගොඩ දාන්නා වගේ Tamange හිතේ තෘෂ්ණාව උගුලවා දාන්න. ශාන්ති මාර්ගයේ හිත භවත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්ද. සරුවක්ඥන් වහන්සේ විසින් දේශනා කළද මේ ශාන්තිකර නිර්වාණ මාර්ගයේ වඩන්න කියලා සතිපට්ඨාන වැඩෙනසේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නයි උපදේශය දුන්නේ. මේ ස්වල්ප උපදේශයෙන් ඒ ස්වාමීන් වහන්සේගේ අවදි වුණා විපස්සනා ඥාන peeli peeli වැඩෙන්න පටන් ගත්තා. ස්වල්ප වේලාවක් තුල ධ්‍යාන අභිඥා පිළිවෙලින් අග්‍ර අරිහත්යෙන් අමා මහ නිවන් සුව සාක්ෂාත් වුණා. ආශ්චර්යයි නේද? උදේ වරුවේ ඉඳලා හඳා වෙනකොට දැන් රහත් වුණා. අන්න මහා ඥානවන්තයෝ. හැබැයි මේ මහා ඥානවන්ත බාටපත් උනේ එදා කරපු සීලයක්, සමාධියක්, ප්‍රඥාවක් නිසා නෙමෙයි. කල්ප ලක්ෂ ගණන් ඇවිල්ලා තියෙනවා. කල්ප දහස් ගණන් ඇවිල්ලා තියෙනවා මේ පෙළ ගැස්ම. ඒ ස්වාමීන් වහන්සේට මේ නෙළුම් මල භාවනා කමඨාණක් උනේ කොහොමද? ඒ ස්වාමීන් වහන්සේ මීට පෙර ආත්මාව 500ක්ම සංකරුවේ සතරන් උණු කරලා ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන්නේ. ඒ කාලය තුල යම්කිසි කල්යාණ මිත්‍රෙකුගේ උපදේශයක් නිසා මේ සතරන් උණු කරන නෙළුම් මලක හැඩයට දැල්වෙන ගිනි දැල්ල දිහා බලාගෙන භාවනා කරන්න පුරුදු වෙලා තිබුණා. වැදගත් අරමුණක් නේද? Taman වැඩ කරන එකම භාවනාවට ගන්න හැටි. නෙළුම් මලක හැඩයට තියෙන ගිනි දැල්ල ලෝහිත කසන හැටියට වැටුවා. එදා මේ පුරුද්ද තමයි මේ නෙළුම් මල බලාගෙන ලෝහිත කසන සමාපatti උපදවන්න පුළුවන් උනේ. මේ නිසා අපටත් පුළුවන් දැන් අර බුදුගේ තියෙන නෙළුම් මල් දැකලා ඒක වර්ණ කසන ආඩන්න පුළුවන්. සුදු පාට නෙළුම් මල දැකලා ඕදාත ඕදාත ඕදාත මෙනෙහි කරන්න පුළුවන්. රතුපාට නැලුම් මල දැකලා ලෝහිත ලෝහිත ලෝහිත මෙනෙහි කරන්න පුළුවන්. ඔය වාගේ ලැබෙන ලැබෙන හැම අරමුණකදීම භාවනා කරන්න හුරු පුරුදු වීම මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ බොහෝම සවිස්තරව දක්වලා තියෙනවා. පියවරක් ගානේ තමාට පුළුවන්කම තියෙනවා අත්‍යක භාවනා මෙනෙහි කරන්න. කේසාලෝම ආදී කොට්ටාස මෙනෙහි කරන්න පුළුවන්. පියවරක් ගානේ එක පියවරකින් කේසා කේසා කේසා අනිත් පියවරෙන් ලෝමා ලෝමා ලෝමා ඊළඟ පියවරෙන් නකා නකා නකා ඊළඟ පියවරෙන් දන්තා දන්තා දන්තා ඊළඟ පියවරෙන් තචෝ තචෝ තචෝ මේම පුළුවන්නේ ඔය වාගේ හැම වෙලාවෙම දක්මන්ෙන්න ගියත් මෝන හොදන්න ගියත් වතුර නාන්න ගියත් ගෙමිඳුල් නම දෙන්න ගියත් උයන්න පියන්න ගියත් කෑම බෙදා හදා ගන්න ගියත් අනුභව කරන වෙලාව ගියත් කැසිකිලි වැසිකිලි ගියත් වතුර නාන්න ගියත් වැඩකට ගියත් කුඹරට ගියත් හේනට ගියත් කඩේට ගියත් කොතනට ගියත් කවුරුත් කතා නැත්නම් බාධාවක් නැත්නම් Tamanට පුළුවන්කම තියෙනවා භාවනා මනසිකාරයකින්ම දවස කටයුතු කරන්න. එතකොට හැම වෙලාවෙම Tamanගේ සිතේ සතිපට්ඨාන කර්මස්ථාන වැඩෙනවා. Tamanගේ හැම වෙලාවෙම පිය නැගෙන්නේ මඟඵල නිවන් දක්වා යන නිවන් ගමනකටයි. එනිසා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා යම්තාක් సంతානේ විසුද්ධ බාට පමුණවාගෙන බුදුබා පසේ බුදුබව අරිහත්ත්වේ සාක්ෂාත් කොට වදාළ සේක්නම් ඒ සෑම දෙනා වහන්සේම සතිපට්ඨාන භාවනා මුල් කරගෙන බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ අරිහත්ත්වේ සාක්ෂාත් කරගත්තා අතීත කාලෙත් එහෙමයි වර්තමාන කාලෙත් එහෙමයි අනාගත කාලෙත් එහෙමයි එනිසා බුදු පසේ බුදුමහරහතන් වහන්සේලා අනුගමනය කරන ලද මේ අකි උත්තරීතර සතිපට්ඨාන භාවනා ක්‍රම ටිකෙන් ටික හදාරලා අනුගමනය කරමින් තම තමාගේ පුණ්‍යවන්ත ජීවිතය සුගතියට සුගතියෙන් නොනැති මගඵල නිවන් සුවයෙන් අමා මහ නිවන් සැපයට සමුනවා ගැනීම සඳහා සතිපට්ඨාන භාවනා වඩත්වා කියලා අපි කරුණාවෙන් ප්‍රාර්ථනා කරමින් ආරාධනා කරනවා දැන් කාල වේලාව ගෙවී යනවා පින්නතුන්න මේ දේශනේ තවසිය බොහෝ වේලාවක් කිව්වත් එපා වෙන්නේ නැති වෙයි නමුත් අපි මෙතකින් සැනසෙමින් අපි ආරාධනා කරමු පූජ්‍ය මහින්ද ස්වාමීන් වහන්සේට මේ සතිපට්ඨාන භාවනා පිළිබඳ කඩින් වඩින් වර මේ පින්නතුන් උපදෙස් දෙමින් මේ හැම දිනාටම සතිපට්ඨාන භාවනා මාර්ගය උදාපත්තර දෙත්වා කියලා අපි ආරාධනා කරනවා. පින්නතුනුත් ඒ වගේම නිතර නිතර මේ සතිපට්ඨාන භාවනා සම්බන්ධ උපදෙස් ලැබමින් සිය නිවෙස්වලදී පවා සතිපට්ඨාන භාවනා මානසිකාර පුරුදු කර ගැනීමට අදිෂ්ඨාන කර ගැනීම ඉතාම වැදගත් වෙනවා විශේෂයෙන්ම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත් අසංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේද නවාසංඛ්‍යය කල්පලක්ෂයක් තිස්සේද සාරාසංඛ්‍යය කල්පලක්ෂයක් තිස්සේද බුද්ධ ශාසන 512027 ගදීම සතිපට්ඨාන භාවනා අහලා ධාරණය කරගෙන භාවනා පුරුදු කරගෙන ඇවිල්ලා සතිපට්ඨාන මුල් කොට ඇති සීල බෝධිපාරික ධර්මයන් සමෘද්ධ කරගෙන මේ අවුරුදු 2500 94කොත් මාස දෙකකොත් දින 15කට පෙර බුද්ධගයා සුද්ධ භූමියේදී වජ්‍රාසනා රෝදව සපරිවාර මාර පරාජයකට ලෝතුරා සම්මා සම්බුදු වුණා. මාස දෙකක්ම නිවන් සැප වළඳලා බ්‍රහ්මාරාධනේ පිළිගෙන ධම්සක් පැවතුණු සූත්‍රයෙන් දසදහසක් ලෝක ධාතුවට චතුරාර්ය සත්‍ය ධර්ම සීරිසින් ධර්ම දේශනා පැවැත්වුවා. අසංඛේයයක් පිරිස අමා මහ නිවනට පත්කොට වදාලා. එවාගේම 45 අවුරුද්ද මුළුල්ලේම දෙසෝ ඒ දහමින් සූවිසි ආසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුර පමුණවා වදාලා තමන් වහන්සේ කෙටි කලකින් පිරිනිවෙන බැවින් අනාගතයේ අවුරුදු 5000කට වැඩි කලක් දෙවි මිනිසුන් සෑත සමස්ත ලෝකයාට ශාස්ත්‍ර කෘත්‍යයේ සිද්ධ කරන පිණිස අදිෂ්ඨාන බල පිහිටුවා මානෙල් මාසුවඳ විහිදෙන ශ්‍රේමක පත්මයෙන් සුදු බුදුරැස් වේදෙන දලදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුවාසෝදාසක් ධර්මස්කන්ධයේ දේශනා කොට වදාලා තමන් වහන්සේ ආයුෂයාගේ කෙළවර සීල බුදු කෙසේ නෙමවා දසදහසක් සක්වල බැබලමින් දැල්ලුණු මිනිපහනක් නිවෙන්නාසේ අනුපාදශේෂ පරිනිර්වාණය නිවන් පුර වැඩියා නික්ලේශී මහා රහතන් වහන්සේලාද පිරිනිවුණා ආර්ය මාර්ගඵලාභීන් වහන්සේලා සුගතිපදායන වුණා සෙසු ජනතාව කර්මා රූපෝ මිය පරලොව ගියා වැඩිහිටි විහාරස්ථානද රාජධානි වියන් පොකුණු මාලිගා ආදී සියල්ලද කාලයාගේ වෑමෙන් නැස්තාවශේෂ වුණා මෙසේම ඉරහඳ තාඩකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර මහා දීප වැනි විශාල වස්තුත් ගෙවල් දොරවල් ඉද කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තුත් කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන අප සමදනාගේ ආත්ම භාව සියල්ලක් අවීචේ පටන් භවාග්‍රේ දක්වා දින් එපිට දසදහසක් සක්කල අනන්ත සක්කලද ඇත්තාව හිත ඇත යත නැති සෑම සංස්කාර ධර්මත් ක්ෂණේ අක්ෂණේ අපාසා සිඳි සිඳි බින්දි බින්දි ඇති වෙමි නැති වෙමි යන බැවින් අනිත්‍යයි ඇතිවීමෙන් නැතිවීමෙන් සිඳෙමින් බිඳෙමින් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සීලම සංස්කාර ධර්ම තීලන සංකත සංతాප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරි සත්‍යයි ඒ දුක නැවත නැවතගෙන දෙන පූර්ව භව තෘෂ්ණාව ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත වන බැවින් දුක්ඛ සමුදය ආරි සත්‍යයි ඒ දෙකම නැති සාන්ත නිර්වාණ ධාතුව නිස්සරණ විවේක අසංක තමතාර්ථයෙන් සමන්වාගත බැවින් ඒකාන්තයෙන් දුක්ඛ නිරෝධාරි සත්‍යයි දුක්ඛ සත්‍යයේ පිරිසිඳ ආબોධ කරන සමුදය සත්‍යයේ ප්‍රහාණය කරන නිරෝධ සත්‍යයේ සාක්ෂාත් කරන ආර්ය අෂ්ටායක මාර්ගයේ නීයාන හේතු දර්ශන අධිපති අර්ථයෙන් සමන්වාගත බැවින් ඒකාන්තයෙන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් තිස්සේ පිරුවා වූ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් ඥානුභාවයෙන් දස පාරමිතානුභාවයෙන් මේ චතුරාරි සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් සෝයටපත් වේ වදාලා සසර දුක් තරණය කොට කෙලස් කිනිමැල නිවාසාන්ත නිවනින් සැනසේව දාල බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ය අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරන දාන සීල භාවනාදී සකල කුසල සම්භාර ධර්මයේ අපට සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම බවට පත් වේවා සතිපට්ඨානාදී බෝධිපාක් ධර්මයන් සුවසේ වැඩේවා දසපාරමී ධර්මයන් පිරේවා සතු බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිටුවා ගනිමු